බොහොම පිං ස්වාමීන් වහන්සේ. මම ඊළඟ ප්‍රශ්නයක් අහන්නම්. දේශනාව ශ්‍රවණය කළ අනුරුද්ධ සූත්‍ර අට අට කතාවට අනුව මෙම සූත්‍රයේ ධර්ම යනු නිවන බවත් පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස පාඨේ පඤ්ඤවතෝ යනු සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දකින උදයත්ත ගාමිනී පටිපදා ඥානෙ ඇති තැනැත්තා බවත්ය. එනම් උදයත්ත ගාමිනී පටිපදා ඥානෙ ඇති තැනැත්තාට නිවන් අවබෝධ කරගත හැකි බවය. තවද බුදුදහමින් සියලු දෙනාටම ඥානෙ වර්ධනය කර ගැනීමට උදව් වන බවත් මෝහයේ බහුල තැනැත්තෙකුට උවත් ඒ தත්වයෙන් මිදිය හැකි බවත්ය. අට කතා පරිහරණය ගැන මා දැනුමක් ඇති මාහට නැති නිසා මේ කාරණේ નિවර්ධ කියා දැනගන්න කැමතියි. ඔව් දැන් ඒ කියන්නේ අනුරුද්ධ සූත්‍රය අනුරුද්ධ සූත්‍ර කීපයක් තියෙනවා අට්ටක නිපාතේ මහා පුරුෂ විතක්ක පැහැදිලි කරන අනුරුද්ධ සූත්‍රයේ දක්වනවා කරුණු 8ක් ඒකෙදී ආරම්භ කරන අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. ඒතර මේ ධර්මය අල්පේච්ඡයටයි මහිච්ඡ තනත්තට නොවේ. එතකොට එතන කියන්නේ අපිච්චසායන් ධම්මෝ මේ ධර්මය අල්පේච්ඡ තනත්තාටයි පඤ්ඤවතෝ අයන් ධම්මෝ මේ ධර්මය ප්‍රඥාවන්තයට ඒ කිය එතකොට එතන ධම්ම කියලා කියන්නේ අට කතාවේ දක්වන්නේ අයන් ධම්මෝ අයන් ධම්මෝ කියලා මේ දක්වන්නේ මොකද්ද අයන් නවලෝකුත්තර ධම්මා සම්පජ්ජති එතකොට මේ ප්‍රඥාව ඇති කෙනාට තමයි නවලෝකෝත්තර ධර්මය සම්පාදනය වෙන්නේ අල්පේච්ඡ තනත්තාට තමයි නවලෝකෝත්තර ධර්මය සම්පාද. එතකොට එතන ධම්මා කියලා කියන්නේ නවලෝකෝත්තර ධර්මය. මොකද්ද නවලෝකෝත්තර ධර්මය? සෝවාන් මාර්ග, සෝවාන් ඵල, සකෘදාගාමි මාර්ග, සකෘදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අරහත් මාර්ග, අරහත් ඵල, නිර්වාණ කියන මේ නමය. දැන් නිර්වාණය කියන එක එතන වෙනම කියන්නේ අනුපදිශේෂ පරිනිර්වාණය ඉලක්ක කරමින් අර මුලින් කියපු අටම සෝපදිශේෂ එතකොට අනුපතිශේෂ පරිණිරවාණයත් එකතු කරන්න තමයි නවවෙනි එකක් එතන නිර්වාණ කියලා වෙනම දක්වන්නේ. එතකොට මේ නවලෝකෝත්තර ධර්මය කියලා කියන්නේ නිවන තමයි. එතකොට එතන අපිච්චස්සායන් ධම්මෝ කියලා කියන්නේ සෝවාන් මාර්ගය සෝවාන් ඵලය සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ අල්පේචත නැත්තම්. සකෘදාගාමි මාර්ගය සකෘදාගාමි ඵලය අනාගාමි මාර්ගය අනාගාමි ඵලය අරහත් මාර්ගය අරහත් ඵලය සහ අනුපදිශේෂ පරිණිරවාණ සංඛ්‍යාත ස්කන්ධ පරිණිරවාණය කරන්න පුළුවන් වෙන්නේ මේ අල්පේච්ඡ තනත්තාටයි ප්‍රඥාව ඇති තනත්තාටයි. ඒ නිසා මේ සූත්‍ර දේශනාවේ එතන ධම්මෝ කියලා කියන්නේ නිවන තමයි. නවලෝකෝත්තර ධර්මය පිළිබඳවයි එතන දක්වන්නේ. එතන නිවන කියන්නේ නවලෝකෝත්තර ධර්මය කියලා තමයි අට කතාව විස්තර කරන්නේ. ඊළඟට පඤ්ඤවතෝ යන් ධම්මෝ කියන තැන ප්‍රඥාවන්තයා කියලා කියන්නේ උද්‍යත්තගාමිනී ප්‍රඥාව ඇතිතනත්තා තමයි. මොකද බොහෝ සූත්‍ර දේශනාවල ප්‍රඥාව ගැන කතා කරනවා. දැන් සරලම සූත්‍රයක් නේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය වගේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ මේ ලෝක වශයෙන් දියුණුව සඳහා කරුණු හතරක් කියනවා. පරලෝක અભිවෘද්ධිය සඳහා කරුණු හතරක් කියනවා. මේ පරලෝක અભිවෘද්ධිය සඳහා කියන කාරණා හතර අතර අවසාන කාරණය තමයි ප්‍රඥාව. එතකොට ව්‍යග්ගපජ්ජට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙතන පඤ්ඤා සම්පදා කියලා කියන්නේ මොකක්ද? පඤ්ඤා සම්පදා කියලා මෙතන කියන්නේ පඤ්ඤවා හෝති උදයත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඔය වචන වලින් තමයි පැහැදිලි. ඒතර අනිත් තැන් වලත් ප්‍රඥාව පිළිබඳව සාමාන්‍ය ශ්‍රාවකයෙක් සතු ප්‍රඥාව ගැන කතා කරනකොට ඔය වාක්‍ය තමයි ඒ ඒ තැන්වල පැහැදිලි කරන්න. මොකක්ද එතන ප්‍රඥාව කියලා කියන්නේ? පඤ්ඤමා හෝති ප්‍රඥාවෙන් යුක්තයි කියලා කියන්නේ උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. උදය අත්ත උදය කියලා කියන්නේ හට ගැනීම. අත්ත කියලා කියන්නේ නිරුද්ධ වීම, අවසානය. හට ගැනීම සහ නිරෝධය, උත්පාදය සහ භංගය. එහෙම නැත්නම් උදය වය දක්නා වූ ඥානය ඇති කෙනෙක් වෙන්නට ඕන ප්‍රඥාව තියෙන්න නම්. එතකොට ඒ තනත්තාට උදය වය උදය දකින්නවා කියලා කියන්නේ හට ගන්නවා හට ගැනීම හට ගැනීම දකින්න මේ හේතු ප්‍රත්‍යයෙන් දේවල් හට ගන්න විදිහ තේරුම් ගන්න. ඒ කියන්නේ හේතුඵල පිළිබඳ ඥානයක් ඒ තනත්තාට තියෙනවා. එහෙම නැත්නම් උදය පිළිබඳ වැටහීමක් උදය කියලා කියන්නේ උදේ කියන එක නෙමෙයි හට ගැනීම කියන එක. එතකොට අත්ථ කියලා කියන්නේ අහෝසියම. ඒ කියන්නේ අනිත්‍ය ධර්මය දකින්නට පුළුවන් වෙනවා. එතකොට පටිච්ච සමුප්පාදයේ ත්‍රිලක්ෂණයක් පිළිබඳ වැටහිම තියෙන කෙනෙකුට තමයි උදයවය පිළිබඳව දැකීමට පුළුවන් වෙන්නේ. එතකොට මේ මේ ශ්‍රාවකයාගේ එතකොට දැන් අපි මේ අනුරුද්ධ සූත්‍රය ගැන පැත්තකින් තියලා ව්‍යග්ගපජ්ජ සූත්‍රය ගත්තාම ව්‍යග්ගපජ්ජ ගිහිල්ලා අහන්නේ ස්වාමීනි අපිට මේ ලෝක වශයෙන් සාංශාරික වශයෙන් හිතසුව පිණිස මේ ගිහිවත් අඳින අපිට මේ ආභරණ දරන මේ පුත්‍ර ධාරාවන් සමග ඒ කියන්නේ බිරිඳ සමග දරුවන් සමග එක යහනේ නිදා ගන්න සම්බාධ සහිතව ජීවත් වෙන සුවඳ විලවුන් දරන කසීසලු දරන අපි වගේ අයට පුහුණු කරන්න පුළුවන් ධමයක් කියා දෙන්න කියලා නිවැරදි පජ්ජ කියන්නේ. ඒතකොට එහෙම කෙනෙකුට කියා දෙන ධමෙත් පඤ්ඤා කියලා කියන්නේ මොකද්ද? උදයත්ත ගාමිනියා පඤ්ඤාය. උදය වය දකින්න පුළුවන් වෙන්න. ඊළඟට අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ආර්ය වූ නිබ්බේධිකාය කියලා කියන්නේ විනිවිද දකින ගැඹුරින් යමක් දකින දැන් නිබ්බේධික සූත්‍රයේදී දක්වන්නේ මේ නාම ධර්ම රූප ධර්ම බෙද බෙදා ඒවා විනිවිද දකින ක්‍රමය. ඒතර අරියාය නිබ්බේධිකයි. අන්න එහෙම ධර්මයන් විනිවිද දකින ධර්මයන් තුලට කිඳා බහැලා දකින ආර්ය භාවය ඇති කරන සම්මා දුක්ඛක්ඛය ගාමිනිය මනවින් දුක් කෙලවර කිරීමට උපනිශ්‍රය වෙන විදිහේ ප්‍රඥාව. එතකොට පඤ්ඤවතෝ අයං ධම්මෝ කියන්නේ අන්න එහෙම ප්‍රඥාවක් තියෙන කෙනෙකුටයි මේ නවලෝකෝත්තර ධර්මය ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති කෙනෙකුට බෑ. එතකොට මේ ප්‍රශ්නේ තව කොටසක් කිව්වා මොකද්ද? ඕනම කෙනෙකුට ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්. ඒක හරි. නමුත් උත්පත්ති ප්‍රඥාව කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැති කෙනෙකුට ඥාන සංප්‍රයුක්ත සිත් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ ජවන් සිත් හැටියට ඇති වෙන ජවන් සිත් හතේදී ඥාන සංප්‍රයුක්ත ත්‍රි හේතුක සිත් ඇති කරන්න යාට බාධාවක් නැහැ. හැබැයි ඒ පුද්ගලයාට උත්පත්ති සිතේ ප්‍රඥාව නැතිනම් ඒ පුද්ගලයාට නායන් ධම්මෝ මේ ධර්මය ස්පර්ශ කරන්න බෑ. මොකද්ද ධර්මය නව ලෝකෝත්තර ධර්ම. මේ නවලෝකෝත්තර ධර්මයේ ස්පර්ශ කරන්න බෑ උත්පත්ති ප්‍රඥාව නැතිනම්. එයාට ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්. මතු කරන්න පුළුවන්. එතකොට මේ ජීවිතේ ඥාන සංප්‍රයුක්තව කුසල් කරන්න පුළුවන්. ඥාන සංප්‍රයුක්තව භාවනා කරන්න පුළුවන්. හැබැයි අර උත්පත්තිසිතේ ප්‍රඥාව යෙදිලා නැතිනම් ඒතනත්තා නවලෝකෝත්තර ධර්මයේ මේ භවය තුල ස්පර්ශ කරන්න බෑ. එනිසා ප්‍රඥාව වඩන්න බාධාවක් නැහැ. හැබැයි ඒ තනත්තාට ਸਰව සම්පූර්ණයෙන් ප්‍රകൃතිය වෙනස් වෙන්නේ ඒ භවය තුල.